ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ගොස් ආනාපාන සති භාවනාව කරන ලදී. ටික වේලාවකින් හුස්ම රැල්ල නැති වී ගොස් ශරීරයේ සියලුම කොටස් කම්පණය වුණි. ඉන්පසු ශරීරයක් නැතුවක් මෙන් හැඟුණ අතර මහත් සැහැල්ලු සහ ප්‍රමෝදවත් ගතියක් තේරුණි. මනසටද ප්‍රීතිමත් භාවයක් දැනුණි. මෙසේ පැයක කාලයක් පමණ සිටියෙමි. මෙසේ එහිම රැඳීම සිටීම යෝග්‍යද ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නමුත් ඒක අපිට මනාපයි කියලා එක රැඳිලා ඉන්නත් බෑ. යම් ප්‍රමාණයක් සමාධියකට හේතු වුණා නම් ඒ සමාධිය උනට පස්සේ ඕකෙන් ගැලවෙනවා. එක කියනවා නයි විෂයක් වැඩිච්චට පස්සේ විෂ ගල තිබ්බහම ඇඟේ විෂ තියෙනකන් ගල ඇදගෙන ගල වැටෙනවා. ඒ නිසා ගල දිගටම හිටින්නේ නැහැ විෂ තියෙනකන් තියෙනවා. ඒ වගේ ඇතිවෙච්ච සමාධියට යම් ප්‍රමාණයකටද අපි හේතු කරුණු සලසලා දීලා තියෙන්නේ ඒ සමාධිය හිටිය නතර. අපි නමුත් උත්සාහ කරන්න ඕනේ බාධා නොකර ඉන්න. ඉස්සෙල්ලා කෙනෙක් අහුවෙලාදී මම අර උත්තර දුන්නේ සමාධිගත තැම්පත් වුණා නම් විවේක වුණා නම් එහෙම යන්න දෙන්න. හැබැයි ඒක කැඩුණා කියලා කනගාටු වෙන්නත් එපා. අපිට ඕනේ වුණාට ඒක දික් කරන්නත් බෑ. ඒක හේතුවක් සහ ඵලයක් අතර සම්බන්ධතාවයක්. ඒක කැඩුනට පස්සේ මෙතෙක් වෙලා විවේකයේ හිටියා දැන් අසවල් අරමුණ ආවා කියලා ආලුත්ෙමුත් නෑ ආවට පස්සෙත් නවකයක් වගේ ඇතිවිච්ච අරමුණ දිගේ භාවනා කරන්න යන්න පුළුවන් නම් එහෙනම් Tamanට දවස් පුරාම සෑහෙන සතියක් වඩන්න පුළුවන්. මේක දිගට පවත්වන්න පුළුවන්ද? පැවතිය යුතුද කියන එක යෝගාවචරයගේ ආණ්ඩුමට්ටු ක්‍රමයේ යටතේ නෙමෙයි අධිකාරී ශක්තිය අර්ථ නෙමෙයි තියෙන්නේ. මේ යෝගාචරයට ඉල්ලීමක් කරනවා බාධා වෙන මුකුත් කරන්නත් පුළුවන් කල්පවත් ගන්න. ඒක ඒකේ බාධාවක්. ඒකේ වැරද්දක් නැහැ.